අදත් සුපුරුදු පරිදි ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාව තුළින් ඔබ හමුවට අපි මෙසේ වැඩම කර සිටින්නේ. බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සතිපතා ඔබට තිරින කරනු ලබන වටිනා ධර්ම දානමය පින්කමක් තමයි ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාව කියන්නේ. මේ වන විට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන මේ වැඩසටහන ජනාදරයටපත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපි නොදන්න කරුණු දැන ගැනීමට අවස්ථාව ලැබෙනවා වගේම දන්න කරුණු පිළිබඳව තව තවත් තහවුරු භාවය ඇති කරගන්න සැක සංකා දුරු කරගෙන නිවැරදි ආකාරයට ධර්ම මාර්ගය විවර කරගන්නත් මෙම ධම්ම අනුපස්සනා ධර්ම සාකච්ඡාව බෙහෙවින්ම උපකාර වී තිබෙන බව අපිට බොහෝ දෙනා අප සමග පවසා තිබෙනවා. ඉතින් අදත් අපි බලාපොරොත්තු වන්නේ එවන් වටිනා සාකච්ඡාවක් ආරම්භ කරන්න. අපේ පින්නතුන් දන්නවා මේ වෙනකොට අපි සාකච්ඡාවට බඳුන් කරමින් සිටින්නේ දසපාරමිතාවන් ගැන කියලා. ඉතින් අද අපිට සාකච්ඡා කරන්නට නියමිතව තිබෙන්නේ පාරමිතා 10 අතුරෙන් පස්වෙනි පාරමිතාව හැටියට ගැනෙන වීරේ පාරමිතාව පිළිබඳව. එතකොට වීරේ පාරමිතාව පිළිබඳව අපි සාකච්ඡා කරන්නට මේ ධම් සභා මණ්ඩපයේට ආරාධනා කරලා වැඩ සිටින අපේ හාමුදුරුවෝ පිළිබඳව පින්නතුන්ට 아무තුවෙන් කරුණු කාරණා පැහැදිලි කර යුතු වන්නේ නැහැ. අපි හාමුදුරුවෝ මේ ධම්මානුපස්සනා සාකච්ඡාව සුපෝෂණය කරමින් වැඩ සිටින අපේ අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ඊටාම ගෞරවයෙන් යුක්තව පාද නමස්කාර පුරුකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. අද මම වැඩිදුර අපේ හාමුදුරන්ව විස්තර කතනකට හඳුන්වන්න ගියේ නැහැ. ඉතින් දැන් හොඳටම දන්නවා හාමුදුරු වැඩ ඉන්නේ කොහෙද? ඒ වගේම හාමුදුරන්ගේ තියෙන සුදුසුකම් මොනවද කියන එක පිළිබඳව අපේ දායක පින්වතුන් ඒකා මැනවින් දන්නා නිසා අපි හාමුදුරනේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ වීර්ය පාරමිතාව ගැන. ඉස්සෙල්ලාම අපි කෙටියෙන් හඳුන්වා ගමු මොකද්ද මේ වීර්ය පාරමිතාව කියන්නේ කියන එක අපි හඳුනගන්න. දේරුවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අපි විරිය පාරමිතාව පිළිබඳව තමයි කතා කරන්නේ. ඇත්තරම ස්වාමීන් වහන්සේ මේ දස පාරමිතාවන් සම්පූර්ණ කරන්නට අර ප්‍රඥා පාරමිතාව වගේම තමයි විරිය පාරමිතාවත් සෑම පාරමිතාවක් සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. එහෙමයි. දැන් අපි දානයක් දුන්නත් සීලයක් ආරක්ෂා කළත් හැම සාන්ති පාරමිතා පිරුවත් සත්‍ය පාරමිතා පිරුවත් හැම පාරමිතාවකටම වීර්ය පාරමිතාව අත්‍යවශ්‍යයි. එහෙමයි. මොකද <clears throat> වීර්යයක් නැතුව ඒ කුසල ධර්ම සම්පූර්ණ කරන්න බෑ. ඉතින් ධර්මයේ සඳහන් වන්නේ ඥාන සම්පයුක්ත ඒ අසංකාරික කුසල් සිත්වල යෙදෙන වීරිය ඒකාන්තයෙන් මෙතන වීරිය පාරමිතාව හැටියට සඳහන් කරනවා. ඒ කියන්නේ අපහන්නේ හැම වීරයක්ම වීරිය පාරමිතාව වෙන්නේ නැහැ. අපි හඳුරු කියපු අර ලක්ෂණ වලින් යුක්ත වීරිය තමයි පාරමිතාව පාරමිතාවක් වඩටපත් වෙන්නේ. මොකද ඒක අපි විග්‍රහ කරගන්න අවශ්‍ය වෙයි නේද අපි හඳුරු. ඔව් දැන් ඇත්තටම දැන් අපි වීරිය කියලා කිව්වම සාමාන්‍යයෙන් දැන් බොද්ධංග ධර්මවලත් වීරිය සඳහන් වෙනවානේ. මේ මාර්ග සිත්වල ඒ වීරියත් මෙතන පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. පාරමිතාවක් බවට පත් වෙන්නේ මේ කුසල ධර්මයන් සම්පූර්ණ කරගන්න ගන්න උත්සාහය. එහෙම එකත් අර කාගේ හරි උනන්දු කිරීමකින් එහෙම සසංකාරයක වෙන වීර්ය ගණන්නෙත් නෑ. එහෙමයි. මේක තමන්ගේම කැමැත්තෙන් මේ පුදුම විදිහේ තමන්ගේම සිතෙහි පහළ වෙන පළවෙනි හිතෙන්ම ඒ මන්ද උත්සාහයටපත් නොවේ පළවෙනි හිතෙන්ම පහළ වෙන වීරිය තමයි ඇත්තටම නියම විදිහේ වීරිය වීරිය පාරමිතාව හැටියට ධර්මයේ සඳහන් වන්නේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි මේ විරිය ගැන ගත්තාම දැන් බලන්න ඉතින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලත් සතර සම්මප්ප්‍රධාන වීර්ය හැටියට සඳහන් වෙනවා. ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉන්ද්‍රිය බල ධර්ම ඉද්ධිපාදවල සඳහන් වෙනවා. ආ ඉද්ධිපාදවල සඳහන් වෙන විරිය ඉද්ධිපාදේ. ඊළඟට බොද්ධංග ධර්මවල සඳහන් වෙනවා. ඊළඟට ආර්ය ස්ථාංග මාර්ගයේ සම්මා වායාම හැටියට සඳහන් වෙනවා. ඉතින් මේකෙන් තේරෙන්නේ ස්වාමීන් වහන්සේ මේ විරිය නැතුව මේ පාරමිතාවන් නම් සම්පූර්ණ කරන්න පුළුවන් කමක් නැහැ. අපි හන්නේ දැන් අපි හඳුරු පැහැදිලි කරපු විදිහට දැන් සතර ඍද්ධිපාදවල සතර සම්‍යක් ප්‍රධානය තුල ඊළඟට සප්තබෝධ්‍යංග ධර්ම තුල ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම තුල සහ අරහාංගික මාර්ගය තුල ගැනෙන ඒ වීරයද වීර පාරමිතාවක් වෙන්නේ එහෙම නැත්නම් ඒන් බැහැර එකක්ද වීර පාරමිතාව. ශ්‍රාවනාත් එතන දැන් ලෞකික ප්‍රඥා අපේ දාර ප්‍රඥා පාරමිතාවට කියපු විදිහමයි. එහෙම. මාර්ගඵල සිත්වල යෙදෙන ප්‍රඥාව පාරමිතාව බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේ මාර්ගඵල වලට පත් වෙලා තියෙන නිසා. නිසා. ඉතින් මාර්ගඵල වලට පත් වෙන්න පත් වීමට මෙහා පැත්තෙන් තියෙන. ඒ සියලුම වීරිය පාරමිතාව බවට පත් වෙනවා. ඒ එතකොට අපිට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වීරිය පාරමිතාවක් කියලා ගන්න පුළුවන්. පාරමිතාවක් කියලා ගන්න පුළුවන්. හැබැයි අර මාර්ග සිත්වල එදෙන ඵල සිත්වල එදෙන වීරිය නෙවෙයි. නෙවෙයි. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් එතනදී අපි විශේෂයෙන්ම වීරිය පිළිබඳව ටිකක් කතා කරන්න ඕනේ. මොකද දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ වීරිය කියන එක කොච්චර අවශ්‍ය වෙනවද කියන එක අපිට එක තැනකින් හොඳටම තේරුම් ගන්න පුළුවන්. දැන් සතිපට්ඨාන සූත්‍රයෙන්. එහෙම. මේ සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මහා පුදුම සුවිශේෂී දේශනාවක්නේ. අනෙක් කිසිම දේශනාවක බුදුරජාණන් වහන්සේ වගකීම බාරගත්තේ නැහැ. එහෙම. උන්වහන්සේ එතනදී තමයි වගකීම බාරගත්තේ මම මගේ ශ්‍රාවකයන්ට වග කියනවා මේ සිහිය මේ සතර සතිපට්ඨාන හොඳට වඩනවා නම් දින හතකින් උනත් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා උන්වහන්සේ එහෙම ශ්‍රී මුකයෙන්ම දේශනා කරලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රය අවසානයේ සඳහන් වෙනවා එහෙම ඉතින් ස්වාමීන් වහන්සේ තව මහා ගාම්භීර දේශනා කියලා දැන් චක්කවතුම් සූත්‍ර දේශනාවේ එහෙම සඳහනක් නැහැ නමුත් සතිපට්ඨාන සූත්‍රයේ වගේ මුළු ත්‍රිපිටකයේම ඔය විදිහේ සඳහනක් තියෙන එකම තැන තමයි සතිපට්ඨාන සූත්‍රය. අපි අහන දින 7 සිට අවුරුදු 7 දක්වා කාලයක් තියෙනවා. කාලයක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ අපි හන්දරනේ ඒ දක්වන වීරියේ ස්වභාවය අනුව දෙක වෙන්නේ කියන එක. ඔව් ඒක පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ දැන් දැන් සතිපට්ඨාන සූත්‍රයේට පූරක්‍ෘති හැටියට උන්වහන්සේ දේශනා කරන හැබැයි මේ වැඩේ කරගන්න පුළුවන්නේ අංකයකට වදාරන්නේ ආතාපි. එහෙම. මේ දැඩි වීරිය තියෙන්න ඕන. එහෙම. ඒ වීරිය නැත්තම් මේ දින 7කින් නෙවෙයි අවුරුදු 7කින් නෙවෙයි කවදාවත් මේක කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙම. ඒ එහෙමනම් දැන් අපි මේ ලෞතුරා බුද්ධ රාජ්‍යය ගැන හිතුවත් ස්වාමීන් වහන්සේ මූලික වෙන්නේ කරුණාව. හැබැයි ප්‍රතිස්ථාපනය වෙන්නේ ඉස්සරහට දාගන්නේ වීරිය. වීරිය. වීරිය නැත්තම් මේ ගෝර කටුක භයානක සංසාර සාගරයට සාමාන්‍යයෙන් පණින්නවත් කියන්නේ එහෙම හිතන්නවත් බෑනේ. එහෙම. සාමාන්‍යයෙන් අර රජ වෙන්න හිතන්නේ රාජකුමාරයෙක් කියනවා. එහෙම. සාමාන්‍යයෙන් අපි හිතමු අඩුම නරුඩි කුලේ ඉන්න අපි එහෙම කතා කරොත් ඒ වගේ දරුවෙක් රජ වෙන්න හිතන්නේ නැහැ ඒ වගේ තමයි වීරිය තියෙන කෙනෙක්ම තමයි ස්වාමීන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන්න පවා හිතන්නේ. ඒ නිසා මේ වීරිය කියන එක දෙකේ තියෙන වටිනාකම අපට වචන වලින් කියන්නම කරන්න බෑ. එහෙමනම් ඒ කාන්තේම මේ ධර්ම ඉස්සරහට යන්න නම් අනිවාර්යයෙන්ම මේ වීරිය තියෙන්න ඕන. ඉතින් බෝසතාණන් වහන්සේට මේ ලෞතර බුද්ධ රාජ්‍යය සඳහා සෑම පාරමිතාවක්ම සම්පූර්ණ කරන්න. ඒ වගේ පාරමිතා පරමත්ත වශයෙන් සමතෙන්සක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්න විරිය පාරමිතාව විච්ඡ විරිය පාරමිතාවෙන් සැලසිච්ච පිටුහල අපිට මෙපමණයි කියලා වචනෙන් කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අපේ හන්දේ මට හිතුණා තව චුට්ටක් පැහැදිලි කරගන්න හොඳයි කියලා. දැන් අපේ හන්දේ සතර සතිපට්ඨානය පිළිබඳ විග්‍රහයදී බොහොම අවධාරණයෙන් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අප වෙනවා මේ සතර සතිපට්ඨානය ඊටාම හොඳින් වැඩුවොත් උපරිම කාලය අවුරුදු 7ක් එහෙම නැත්නම් අවම කාලය දවස් 7ක් ඇතුළතදී මගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා. අපි හන්නේ දැන් වීරෙත් අවස්ථා තුනක් ගන්න අපිට පුළුවන් නේද? හීන, මධ්‍යම, ප්‍රනීත වශයෙන් සමහරුන්ගේ වීරය බොහොම හීන මට්ටමක තියෙනවා. සමහර අයගේ වීරය මධ්‍යම මට්ටමක, සමහර අයගේ ප්‍රනීත මට්ටමක තියෙනවා. ඒ ඒ බෙදීම අනුව දපහනේ අර කාලය අර විදිහට වෙන් වෙන්නේ අවුරුදු 7ක් යනකම් තියෙන එක. කොහොමද එතන ඇයි කෙනෙක්ට දවස් 7කින් ලබා ගන්න පුළුවන් එක තව කෙනෙකුට අවුරුදු 7ක් යන්නේ ඇයි ඔව් සම්හාස ඇත්තට මෙතනදී දැන් දැඩි වීරියක් තියෙන කෙනෙකුට දැන් සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්නට ඕන සෑම ශ්‍රාවකයන් වහන්සේ නමකටම අර සුඛා පටිපදා කිප්පා බින්දා කියන පිළිවෙලට නිවන් අවබෝධ කරගන්න බෑ. දැන් අපිට මේ ශාසන ඉතිහාසය ගත්තාම තේරෙනවා සමහර ස්වාමීන් වහන්සේලාට දැන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් කලින් එක ගාතාවක් නෙවෙයි ගාතාවක පද දෙකක්. එහෙම. පද දෙකක් ඇහෙනකොට උන්වහන්සේට මගපල නිවන් අවබෝධ කරගන්න ලැබුණා. වන් ඵලයටපත් වුණා. ඉතින් ඒකට ස්වාමීන් හේතු උන්වහන්සේලා සසර හොඳට පාරමී ධර්මයන් සම්පූර්ණ කළා තියෙනවා. ඉතින් මේ පාරමිතාවන් උපරිම වශයෙන් පුරලා තියෙනවා විදර්ශනා වඩලා තියෙනවා මොකද දැන් සරියුත් මහරහතන් වහන්සේ ගැන අපදාන පාළිය සඳහන් වෙනවා තේරගාථා පාළිය. උන්වහන්සේ එක දිගටම ආත්ම 500ක් භ්‍රමචාරීව මහානදම් පුරලා තියෙනවා. එතකොට ඒ කාලේ කොච්චර පුදුම විදිහට උන්වහන්සේ මේ වීර්ය පාරමිතාව සම්පූර්ණ කරන්න ඇද්ද? ඇද්ද. ඒ අනුව උන්වහන්සේගේ ප්‍රඥාවත් අධිකයි. ඉතින් ඒ නිසා උන්වහන්සේලා මඟඵල නිවන් අවබෝධ කළා. හැබැයි ස්වාමීන් වහන්සේ මේ ශාසනය තුළ දැටි වීරිය පුදුම විදියට සම්පූර්ණ කරලා නිවන් අවබෝධ කරපු උත්මෙත් ඉන්නවා. ඒකට හේතුව සාන්නහස ඉතින් අත්‍තර මේ පාරමී ශක්තිය තමයි අපි ඒකට දැන් ගත්තොත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගත්තොත් ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේ සෑහෙන පරිශ්‍රමයක් යෙදුවා ලෝතර බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගන්න. හැබැයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද උන්වහන්සේ පාරමී ශක්තිය වැඩි. 12 සාසංකේ කල්පලක්ෂයක් පාරමී පුරලා ඉතින් උන්වහන්සේට එහෙම අර මායාවෙන් පවා එච්චර බලපෑම් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ එහෙම වීරිය ගොඩාක් වඩලා මගපල් ලබනවත් සමහර ස්වාමීන් වහන්සේලාට සිද්ධ වෙනවා. දැන් අපි තව සමහරු ඉන්නවා අපි අහන්නේ වීරය කොතරම් වැඩුවක් බලාපොරොත්තු වෙන ඉලක්කයට ළඟා වෙන්න බැරි අය. ළඟා වෙන්න බැරි. එතකොට අපි හඳුරන්නේ එතන තියෙන්නේ වීරයේ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ප්‍රඥාවේ අඩුකමක්ද? මොකද්ද එතන අපි තේරුම් ගන්න. ප්‍රමුඛානක් දැන් අපි මේ වීරිය දැන් සම්හාන්තික අර ඉස්සලා ප්‍රශ්නෙට අපි එකක් කතා කරන ගමන්ම දැන් මේ ඉන්ද්‍රිය ධර්ම සද්දින්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය මේ පඤ්චේන්ද්‍රිය මේ ඉන්ද්‍රිය ධර්ම ස්වභාවනාස සම මට්ටමකට එන්න ඕනේ. එහෙමයි. දැන් මේ මඟඵල නිවන් අවබෝධ කරගන්න වීරියම කරගෙන ගියාට හරියන්නේ නැහැ. ඒකට සිහියත් ඒ විදිහටම දිනු වෙන්න ඕනේ, සද්ධාව හොඳට දිනු වෙන්න ඕනේ. ඊළඟට ප්‍රඥාව දිනු වෙන්න ඕනේ, සමාධිය දිනු වෙන්න මේ විදිහට මේවා සම මට්ටමකට ආපු තැන තමයි ස්වාමීන් වහන්සේ ඒ උත්තරීතර தත්ත්වයට ළඟා වෙන්න පුළුවන්. දැන් අපි වගේ කෙනෙක් අද අපේ මේ ප්‍රේක්ෂකයන්ට අපි අපේ පින්නතොල්ලාට මේක මතක් කරනකොට අපිට මේ වීරිය සාමාන්‍ය ඇත්තම නෑ. නිසා දැන් අපේ සමහරු හිතයි ආහෙන අපි මේ වීරියත් ගාන්ත කරන්න ඕනේ කියලා හිතන්නත් පුළුවන්. මොකද අපට මේ වීරිය අපි ඒ පැත්තටවත් තව ඇවිල්ලවත් නෑ. ඇවිල්ලවත් නෑ. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තාම දැන් බලන්න මේ බුද්ධ ශාසනය දැන් චක්කුපාල ස්වාමීන් වහන්සේ මොන වීරියක්ද කළේ? එහෙමයි. දැන් පීතිමල්ල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ හිතා ගන්නවත් බැරි වීරියක් කළා. මොකද මේකෙන් උන්වහන්සේලා අපතේ ගියේ නෑ. එහෙමයි. එතකොට දැන් මහතිව ස්වාමීන් වහන්සේගේ වීරිය අවුරුදු 30ක්. ඒ වීරිය එතකොට ඒ වීරියට කිට් වෙලාවත් අපි නැහැ. ඒ නිසා <clears throat> මේ අපි පුළුවන් තරම් අපේ දැන් සාමාන්‍යයෙන් අපි හන්න දැන් මෙහෙම කිව්වොත් දැන් මේ වැරදි දෘෂ්ටියකින් යුක්ත ඒ කියන්නේ නිවන් මඟ මේකයි කියලා හිතාගෙන මෙන්න මේ විදිහට කරොත් හරිය කියලා හිතාගෙන ඒ සඳහා වෑයම් කරනවා වීරිය ගන්නවා ඒ තුලින් නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ එතකොට ඒකේ අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒක හරි ඒකට නියමම ක්‍රමය නෙවෙයි. ඔව් සාමාන්‍යක දැන් ඇත්තම දැන් වීර්ය කියලා ගත්තාම දැන් අපේ බොහෝ දෙනා සලකනවනේ දැන් සාමාන්‍යන්තේ දැන් අහ ප්‍රශ්නෙත් එක්ක අපි දැන් ගත්තාම දැන් මේ වීර්ය අකුසල පාර්ශිකව ගන්නත් පුළුවන්. එහෙමයි. අපි දැන් හිතමු පංච දුස්චරිතේම කරන්න අපේ වීර්ය කෙනෙක් උත්සාහය යොදන්න පුළුවන්. එහෙමයි. නමුත් ඒක විරිය කියන චෛතසිකේ බවට පත් වෙන්නේ නැහැ. ඒක අකුසල පාර්ශිකව දෙයක් තමයි එතන තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් සාමාන්‍ය ඒ වගේ අකුසල පාර්ශිකව කෙරෙන විරිය ගන්නේ නැහැ. ඊළඟට අපි දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට දැන් අපි අර වීරිය වඩනවා හිතා ගන්න බැරි නම් අද අදටත් ඉන්දියාවේ බලන්න මේ සීත කාලෙත් ඇඳුමක් අඳින්න නැතුව නිගන්ට අදටත් ඉන්නවා. එහෙම. ඒක සඳහා මොනතරම් වීරියක් අවශ්‍යයි. එහෙම. නමුත් ඒක සම්‍යක් මාර්ගයක යොදන වීරයක් නෙවෙයි. නෙමෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් එහෙම වීරිය ගත්තයි කියලා දැන් අපි දැක් සමහර අන්ධ භක්තිකෝ දැන් මේ කටු ගහ ගන්නවා මේවා දැක්කහම අපට හිතා ගන්න බෑ මේ කොහොමද කරන්නේ කියලා. එහෙමයි. ඒක ඒක එක්සරහ උත්සාහයක් වෙන හැබැයි ඒක වීරියක් බවට පත් වෙන්නේ නැහැ. ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපි හන්නේ ධානාභිඥා ලබා ගැනීම සඳහා කෙනෙක් වීරිය කරනවා. ඔව්. ඒ තුළ මේ විමුක්තිය නිවන සාක්ෂාත් කරගන්න බෑ. ඔව් දැන් ඇත්තටම දැන් අපි විමුක්තිය අපේක්ෂා කරගෙන ධ්‍යාන අභිඥා උපදවන එක ස්වාමීන් වහන්සේ ඒක පාරමිතාව බවට පත් වෙනවා. එහෙමයි. හැබැයි දැන් කිසිම නිට්ඨාවක් නැතුව එකම නිට්ඨාව මේ ධ්‍යානයක් උපදවාගෙන ඉඳීම කියලා අබුද්ධෝත්පාද කාලයේ ඒ සනසිල්ල දැන් ආකාසානං ඡායතන ඥානං ඡායතන එහෙම. ඒ ඒ බ්‍රහ්ම ලෝක තලවලට යන්න යම් කෙනෙක් උත්සාහයක් දරනවා නම් ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම. ඉතින් අනිත් එක මේ වීර්ය ගැන අපි දැන් මුලින් ඉඳලම කතා කරොත් ලෞකික දියුණුවේ ඉඳලා ලෝකෝත්තර දියුණුව දක්වාම මේ වීර්ය අවශ්‍යයි. දැන් බලන්න අපි දැන් මෙතන මෙතෙක් කල් අපි වීර්යයේ වටිනාකම වීර්ය අවශ්‍යයි කියන කතාව වීර්ය කියන්නේ මොකක්ද කියන කතාව අපි අවධානය කරලා දැන් අපි දන්නෝනේ ධර්මයේ සඳහන් වෙනෝනේ මූලිකව අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මාන උපසම්පදාය ආරද්ධ විරිය හෝති කාමවාද අල්හ පරක්කමවාදී වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා අපි හඳුරන්නේ. ඒතර මොකකටද අපි මේ වීරය කළ යුත්තේ කියන එක? අතරම සාහන වීරිය කියලා කියන්නේ අතරම චෛතසිකයක්. එහෙමයි. ඒ පයේ හයිය, ඇඟේ පතේ තියෙන හයිය. එහෙම එකක් නෙමෙයි මේ. එහෙම. වීරිය කියලා කියන්නේ චෛතසිකයක් කියන්නේ සිතුවිල්ල. එහෙමයි. ඒක බලන්න මේ සිතුවිල්ලකට තමයි වීරිය කියලා කියන්නේ. එහෙම. ඒකට විරිය කියලා කියන්නේ විශේෂයෙන් මේ ධර්මයේ තුල අපි ඒ විදිහට අවධාරණේ හිතේ දරාගත්තොත් කවදාකවත් අමතක නොවන විදිහට විරිය කියන්නේ මොකක්ද කියලා Tamanටම තේරෙනවා. එහෙම. ඇත්තම අකුසල ධර්ම යටපත් කරන්න තියෙන ශක්තිය. වීර්යය. වීර්යය. එහෙම. කුසල ධර්ම උපදවා ගන්න තියෙන ශක්තිය. දැන් තමන්ගේ කුසල කර්මයක වැඩි දියුණු කරගන්න තියෙන ශක්තිය. දැන් අපි හිතමු උදාහරණයක් ඇට දැන් අපේ මේ ධර්ම සාකච්ඡාව කවුරු හරි කෙනෙක් දැන් රූප වාහනේ හොස්සේ නරඹනවා බලනවා. ඒ බලන කාලය තුළ ස්වාමීන් වහන්සේ දැන් මේ සාකච්ඡාව කෙරෙහිම ඒ ධර්මාරම්මණය උපදවාගෙන බොහෝම සිහියෙන් මේ සාකච්ඡාව ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඒ පැය කාලය තුළ එයාට වීර්යය තියෙනවා. එහෙමයි. දැන් මේ සාකච්ඡාව නරඹන අවස්ථාවේ අද ආරහාමුදුරු ටිකක් මොකද දන්නේ කෙට්ටු වෙලා අපි එහෙමත් හිතෙන්න පුළුවන්. අර ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි. ඉතින් ඒ වගේ දේවල් හිතෙන්නත් පුළුවන්. අන්න එයාට වීර්ය නැහැ. ඒ කියන්නේ මේ ධර්මාරම්මණයෙන් බැහැර වූ වෙනත් ආරම්මණයක වෙනත් ආරම්මණය. මම දැන් අපි මේ සාකච්ඡාව සම්බන්ධ උදාහරණයක් කිව්වේ. දැන් අපි විහාරයකට ගියාම අපි විහාරයට ගිහින් භාවනා කරන්න නම් බෝධි පූජාවක් තියන්න නම් ධර්මානුශාසනාවක් අහන්න නම් ඒ ආපු කටයුත්ත හරියට කරන්න පුළුවන් නම් එයාට වීරිය තියෙනවා. එහෙම නැත්නම් විහාරයට ආපු කෙනෙක්ගේ ඇඳුමක දෝෂයක් පේනවා. ඊළඟට කෙනෙකුගේ කතාවක දෝෂයක් පේනවා නම් අපි සාසනය රැක ගන්න ඕනේ ආයේ නොඑක් දේවල් හිතට එනවා නම් වංචක ධර්ම ස්වරූපණික ධර්ම ස්වරූපයෙන් එනවනම් යාට වීරිය නැහැ. එහෙම. ඒ නිසා මේ අවධාරණයෙන්ම කියන්න තියෙන වීරිය කියලා කියන්නේ ඇත්තටම සිතුවිල්ල. එහෙම. ඒ වීරය කියන සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න යනකොට අපේ හඳුරන්නේ කායික වෙනස්කම් ඇති වෙන්නත් පුළුවන් නේද? අර සමහර තැන්වල සඳහන් වෙනවා නේද? අපි හන්නේ මේ දන්තේහි දන්ත මාදාය ජීවහාය තාලුන් ආහච්ච මේ දත් මිටි කාගෙන දිව උඩ තලට තියලා තද කරගෙන එහෙම වීර කරන්න ඕන ගතියක් ගැන සඳහන් වෙනවා නේද අපි හන්නේ. ඔව් ඇත්තටම ස්වාමීනාත් දැන් එහෙම බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරපු අවස්ථා තියෙනවා. දැන් මේ Brahmacharyaව කියන්නේ කණ්ඩාණ්ඩාර කපල්ලා. දකින්න බැරි නම් ඊළඟට කියනවා මේ දත් මිටි කාගෙන රකපල්ලා. එහෙම අවස්ථා උන්වහන්සේ දේශනා කරලා තියෙන අතරම ඉතින් මේ කයයි සිතයි දෙක සම්බන්ධ වෙනවා. අනිත් එක ඉතින් උන්වහන්සේ මේ විදිහට අවධාරණය කරන්නේ මේ පුතග්ජන සත්‍යයට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් විදිහට. එහෙමයි. ඒත් එතකොට දැන් අපි දැන් සාමාන්‍යයෙන් දැන් මෙහෙම බැලුවොත් දැන් අපි සාමාන්‍ය ජීවිතයේ ඉඳලා දැන් බලන්න කෙනෙකුට හොඳට ගෑප් දොරක් හදාගෙන කෙනෙකුට අතනපා ඊළඟට ආහාර පාන හොයාගෙන හොරකම් කරන්නේ නැතුව ආයතාවලියට හම්බ කරන්නේ නැතුව හොඳට ජීවත් වෙන්න සාමනාද මේ විරිය කියන චෛසිකේ මේ සිතුවිල්ල තියෙන්න ඕනේ. එහෙමයි. දැන් අපි දන්නවා දැන් මම පෞද්ගලිකව දන්නවා. ඉතින් අපිත් එක්ක ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා මම මේ උන්වහන්සේලාට අඩුවක් කරනව නෙවෙයි උන්වහන්සේලා ඇත්තට මේවා කිරි මේවා මතක් කිරීම තුළින් උන්වහන්සේලාට උපහාරයක්. එහෙනම් සමහර ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා මේ සාමනාත් ඉගෙන ගන්න හරිම අමාරුයි. නමුත් පුදුම වීරියක් තිබුණා උන්වහන්සේලාට. එක එකට ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා. ඒ ඇත්තටම මුල් කාලේ ඉතින් අපි හිතනවා උන්වහන්සේලා කවදානම් මේවා ඉගෙන ගන්නේද කියලා. නමුත් ඒ කැපවීමත් එක්ක පුදුම විදිහට සුළු කාලයක් සැතපෙමින් අරකෙම යෙදිලා යෙදිලා අද ස්වාමීන් වහන්සේ අපිටත් වඩා තාම ඉස්සරහට ගිහිල්ලා අද මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ හොඳට බැබලෙන ස්වාමීන් වහන්සේලා බවට පත් වෙලා තියෙන මේ වීරිය නිසා. කියන්නේ මේ පඬිතුයෝ පඬිතුයෝ ඒකාන්තයෙන් පඬිතන් බවට පත් වෙනවා මේ වීරිය නිසා. දැන් අද බලන්න මහා බිඳුඳු අය. දැන් අපි හන්නේ පෙර වාසනාව වුණත් ඉස්මතු වෙලා ඉන්න වීරිය හින්දා නේද? පැහැදිලිවම සම් දැන් අපේ පැරණි කේමනක් තියෙන පින මතු කරලා ගන්න ඕනේ කියලා එහෙමයි. පින මතු කරලා ගන්නවා කියලා කියන්නේ මේ වීරිය. එහෙමයි. එහෙමනම් අර දැන් මොකක් හරි අකුසලයක් නිසා යම්කිසි අපහසුතාවයක් වුණාද හැමෝටම එක විදිහටම බෑනේ. එහෙමයි. නමුත් වීරිය කරලා ඒ තත්ත්වයට එන්න පුළුවන්. දැන් අපි ගත්තොත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අපි මුලින් කිව්වා ගාථාවක පද භාගයක්. එන්නේ. පද හතරෙන් පද දෙකක් අහනකොට මගපර නිවන් අවබෝධ කරනවා. චක්කුපාල ස්වාමීන් වහන්සේ ඇස් දෙක අන්ධ වෙනකම් භාවනා කරලා පීතිමල්ල ස්වාමීන් වහන්සේ සක්මන් කරගන්න බැරි වෙනකොට ධනියෙන් සක්මන් කරලා එහෙම මගපල නිවන් අවබෝධ කළා. හැබැයි මේ දෙකේම ස්වාමීන් වහන්සේ මාර්ගඵල වලටපත් වුණාට පස්සේ වෙනසක් නැහැ. එහෙම සක්කුපාල ස්වාමීන් වහන්සේගේ සෝතාපන්න භාවයයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ සෝතාපන්න භාවයේ ඇති වෙනසක් නැහැ. එහෙම. උන්වහන්සේලා දෙන්නම සතර කතරේ නිතර වුණා. ඉතින් එක එක පුද්ගලයාට විවිධය කරන්න වෙනවා. ඒ මොකද සංසාරයේ තිවිතරා එක එක දෝෂ තමයි. ඉතින් කෙසේ හෝ මේ වීරිය කිරීම යම් කිසි දෙයකට ලෞකික පරමාර්ථයක් උදෙසා හරි ධාර්මිකව ලෝකෝත්තර පරමාර්ථයක් උදෙසා හරි වීර්ය කිරීම සම්බන්ධ ඉතාම වටිනා දෙයක්. එහෙනම් දැන් අපි දැන් බැලුවොත් දැන් මහා දුප්පත් අය දිලිඳු අය බලන්න සාමාන්‍ය දැන් ඒ අයගේ කතා අපවත් ඒ අය අන්තිමට මහා දිගුණු වෙලා සමාජයට ඇවිල්ලා ඒ ප්‍රකාශන කරන මම මෙහෙමයි දිනුනේ වහනකොට හරි පුදුමයි. එහෙමයි. මම මේ දැක්ක මේ ළඟදී ඉන්දියාවේ එක වයසක මිනිහෙක් අවුරුදු 30ක් කිලෝමීටර් 3ක් තමන්ගේ ගමට වතුර නැහැ. ඉතින් ගමට වතුර නැති හින්දා මේ උතුරු දකුණු ඉන්දියාවේ. මේ තැනත්තා ඇලක් කපන්න පටන් ගන්නවා. ඒ ගඟක් තියෙනවා. ගඟේ ඉඳලා කිලෝමීටර් 3ක්. එහෙම. අවුරුදු 30ක් මේක කපනවා. එහෙම. මිනිස්සු බයිනවා, ගෙදරින් බයිනවා. මේ මොන පිස්සු වැඩක්ද? නමුත් මේ මිනිස්සයා මේක අතහරින්නේ නැහැ. මේක කපනවා. එහෙම. අන්තිමට මේක රාජ්‍යයට ආරංචි වෙලා ඒ පළාතින් මහන්සියට ආරංචි වෙලා ඒ ඉතුරු ටික කපලා දීලා මුළු ගමටම වතුර දීලා ඇත්තටම දැන් ඒ ගමේ තිබිච්ච එකම ප්‍රශ්නේ වතුර නැති ප්‍රශ්නේ. ගොවි තැම්පත් කරගන්න නාන්න කිසිම දෙයකට වතුර නැහැ. අන්තිමට මේ මිනිස්යාගේ නමින් ඒ ඇල නම් කරලා ඒ පළාතට විශාල ඉස්පිරිතාලයක් සකස් කරලා ඊළඟට මේ මනුස්සයාට ගොවිජන සේවා මධ්‍යස්ථාන පටන් ගන්න. මේ මනුස්සයාගේ නමින් හැමදේම. අර බලන්න සංසාර වීර්යයක් කරපුවාම ඒක ප්‍රතිඵලේ කවදා හරි තියෙනවා. අපිට උනත් ඒක හොඳට තේරෙනවා. අපි මොනවා හරි දෙයකට වීර්යයක් කරපුවාම ඒකේ ප්‍රතිඵල සාන්දෘෂ්ටිකවම ලැබෙනවා. එහෙමයි. ඒ නිසා මේ වීර්ය කියන එක නම් ඉතින් ඒක කියා නිම කරන්න බෑ. අද අපේ රටේ බොහෝ දෙනෙකුට දැන් භක්ම සබ්බක්මචාරින් වහන්සේලාටවත් ඔය අපි බුරුම රටේ ඒ නොඑක මේ විශේෂයෙන්ම භාවනා කරනකොට ඉතින් ලෝකේ ස්වාමීන් වහන්සේලා ඉතින් එක එක රටවල් වල ස්වාමීන් වහන්සේලා භාවනා කරනකොට ඔය පාවොක්කාරන්නේ ස්වාමීන් වහන්සේ නමක් දසක් මතක් කරනද ලංකාවේ ආම්දුරලට හොඳට සීලයේ තියෙන හැබැයි අඩුම වීර්යය කියලා මම කියන්නේ ස්වාමීන් වහන්සේලාට තරක් නෙවෙයි අපි දායකකාරක ආදී හැම දිනාටම ටිකක් මේ වීර්ය නම් ටිකක් අඩු. එහෙම. ඒ නිසා අපි හැබැයි භාවිත වාසනාවක් තියෙනවා. මොකද අර බොහෝ ලෝකේ රටවල් වල අය මේ භාවනා බොහොම වීර්යයෙන් භාවනා කළත් අපේ අයට වහාම මේ භාවනා මාර්ගයට ප්‍රවේශ වෙන්න පුළුවන්. එහෙම වාසනාවක් තියෙනවා. එහෙම. ඒ වීර්ය ටිකක් අඩුයි. අඩුයි. අපි හන්නේ බොහොම පැහැදිලිව කරුණු පැහැදිලි කළා. මේ දැන් පාරමිතාවක් විදිහට මේ භවය තුල අපිට විමුක්තිය සාක්ෂාත් කරගන්න බැරි වුණත් අපි වීරිය සංසාරයේදී වඩලා තියෙනවා. ඉතින් ඒ සසරදී වඩපු ප්‍රමාණය අනුව ඒ පුද්ගලයන්ට අවබෝධයේදී එක පහසුවක් වෙන්න පුළුවන්. දැන් මම අපේ ආන්දරංගේ මුලින්ම අහපු ප්‍රශ්නේ උනේ දැන් සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා කෙනෙක්ට දින 7කින් මාර්ගඵල ලබන්න පුළුවන් තව කෙනෙකුට අවුරුදු 7ක් කාලය ඇතුළත ලබන්න පුළුවන් කියන එක. ඒකත් අතීත භාවිත වීරය කියන එක සසරදී පුරුදු කරපු ස්වභාවය අනුව ඉන් පස්සේ ඒ වීරය මේ භවය තුල ක්‍රියාත්මක කළ සතර සතිපට්ඨානය වැඩිම තුල කෙනෙක් හොඳට වීරිය පුරුදු කරලා තියෙනවා නම් දින 7කින් උනත් ඒ තැනත්තාට ඒ අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම යම් මට්ටමකට එයා වීරිය පුරුදු කරලා තියෙනවා නම් අවුරුදු 7කින් හරි ඒ අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අවුරුදු 7ක් නෙවෙයි අවුරුදු 70ක් 80ක් ගියත් ඒ අවබෝධ කරගන්න තරම් වීරයක් මුහු පුරා ගිහිපු නැති අය තමයි අපේ සමාජයේ බහුල වශයෙන්ම රැඳී සිටින්නේ. අපි හඳුරන්නේ වීරය කියලා කිව්වහම දැන් ලෞකික වීරය තමයි මම හිතන්නේ අර ඉන්දියාවේ පුද්ගලයා සම්බන්ධයෙන් එහෙම අපිට ගන්න වෙන්නේ. ඒක ලෞකිකාංශය ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන වීරයක් ගැන. අපි අහන්නේ දැන් කොහොමද අපි හිතමු අපිට ප්‍රායෝගිකව කියලා දෙන්න දැන් දානයක් පූජා කරනකොට කෙනෙක් එයාට පුළුවන් මේ වීර පාරමිතාවක් බවට පරිවර්තනය කරගෙන ඒක කරන්න. එහෙම කරනවා නම් කොහොමද? දැන් අපි හන දානෙ දෙනකොට සමහර වෙලාවටද දානෙට වඩින හාමුදුරුවරු කෙරෙහි ද්වේෂසිත ඇති වෙන්න පුළුවන්. දාන වස්තුව කෙරෙහි ලෝභසිත ඇති වෙන්න පුළුවන් වෙනත් වෙනත් ආශාවන් ඇති වෙන්න පුළුවන් මානෙ ඇති වෙන්න පුළුවන් කෙලෙස් පහළ වෙන්න පුළුවන් අපි හන්නේ දාන වෙලාව ඒ දානීය වෙලාවේ ඇති වෙන කෙලෙස් පාලනය කරගන්න කොහොමද අපි වීරය කියන එක ප්‍රායෝගිකව පුරුදු කරලා පාරමිතා මට්ටමට ගන්න කියන එක අපි කොහොම අවධානය කරගමු. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි දානමය පින්කමක් සිද්ධ කරනකොට අතරම අර මුලින්ම අර අධික ශ්‍රද්ධාව අපිට තියෙන්න ඕන. එහෙම. ශ්‍රද්ධාව හොඳට තියෙන්න ඕන. දැන් මේවා හැම දෙයක්ම එකතු වෙන්න ඕන. ඒක තමයි පාරමිතාව බවට පත් වෙන්නේ. එහෙම. එතකොට අපි දානයක් දෙනකොට අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්නේ බොහොම සද්ධාවෙන්. ඊළඟට අපි හිතමු සමහර අවස්ථාවල ඒ ආරාධනා කරන්න ගියහම ස්වාමීන් වහන්සේ පන්සලේ නැහැ. දෙපාරක් තුන් පාරක් නේ හතර පහ සතාවක් යන්න වෙනවා ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න. ඒත් අර වීරිය අඩු කරගන්නේ අනේ මුන්නහන්සේ මේ කොහේ යනවද කොහේ මේ පන්සලේ නැහැ කියලා ඉතින් ඒ මුන්නහන්සේ කෙරේ අපහ හදින්නේ නැහැ. නැවත් ඉතින් අනේ දැන් මට මේ එන්න තියෙන පියවරක් පාසා මේ කුසල්ලේ මං ආවේ බොහොම අලෝභ අධේ සමෝහ කියන කුසල මූලයන් හිතේ තබාගෙන තමයි මම මේ ආර්ය මහා සංඝයාට ආරාධනා කරන්න ආවේ. කමන්නේ මට තවත් අවස්ථාවක් ලැබෙනවා. ඒක ද්වේෂයට අරමුණක් කරගන්න හොඳ නැහැ. ඒක ද්වේෂයට අරමුණක් කරගන්න, ඒක කුසලයට අරමුණක් කරගන්න. මට මේක අවස්ථාවක්. වීර්ය වඩන අවස්ථාවක්. වීර්ය වඩන අවස්ථාවක්. දැන් අපේ මට මතක අපේ කඩවැද්දි පණ්ඩිත සංඝහසේ කියනවා දවසක් නිමල වාරන්නේදී මේ ආරණ්‍ය මූලස්ථාන ආරම්භ කරපු කාලේ උන්වහන්සේ ඉතින් නිමල වාරන්නේ සෑහෙන පින්න පාති වඩින්න තියෙනවා. ඉතින් පින්කමක් දවසක ඒ කාලේ පින්න පාත වැඩිහම ස්වාමීන් වහන්සේ කලන්තේ දාලා වැටිලා තියෙනවා. මේ වැඩිච්ච අවස්ථාවක් එක ඒ කාලේ තියෙන ඒ පින්කමට ඇවිල්ලා තිබෙ එකම කාර් එක. මේ කාලේ තියෙන වාහන අඩුයිනේ. ඉතින් මේ මහත්මයා ස්වාමීන් වහන්සේ දාගෙන ඒ උඩ ශාලාවට ලැබුම් ගෙට ඒ වාහනේ වැඩමවාගෙන ඇවිල්ලා තියෙනවා. එනකොට ස්වාමීන් වහන්සේට සිහිය ඇවිල්ලා ඉතින් ස්වාමීන් වහන්සේ ප්‍රකෘති විතර බහැලා ආවාසයට ගියාම මෙතුමා කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට සීගෙන තිච්ච ලොකු දෙයක් කියලා. එහෙමයි. ඉතින් ඒ වෙලාවේ මේ සම්මාන්තේ අපේ සංදිස්ථාන්සේ හතනේ මොකද ඔබතුමා එහෙම කියන්නේ. නෑ ඉතින් මට ඒ නිසානේ මේ මේ කුසලයේ මම බුදු කෙනෙක් වඩම්මනවා වගේ පුදුම සද්ධාවකින් මම ඔබ වහන්සේ වැඩන්නේ. අර බලන්න ඉතින් ඕනම අරමුණක් සාමිනා කර වීර්ය තියෙන කෙනාට සද්ධාව තියෙන කෙනාට ප්‍රඥාව තියෙන කෙනාට ඒක හරව ගන්න පුළුවන්. එහෙමයි. දායකයාගේ වීරිය වැඩි කරවන්න කියලා හාමුදුරුවෝ නිතරම පන්සලේ නොසිට ඉන්නත් හොඳ නෑ නේද? <laughs> ඔව් එහෙමත් හොඳ නෑ. ඒ වගේ අපේ ඒකෝද අපි එහෙම කරන්න ගියොත් එතනත් ලොකු අරුබුදයක් ඇති වෙනවා. එහෙමයි. ඉතින් සාමාන්‍යයෙන් අපේ ස්වාමීනාත් අහපු ප්‍රශ්නේ. එතකොට දැන් ඒ වගේ ඒ ආරාධනාවට යන වෙලාවෙත් ඉතින් කොහොම හරි ආරාධනාව කරගන්න. එතනදී මොනම විදිහකටවත් අකුසල දෙයකට එන්න දෙන්නේ නැහැ කියලා කියන්නේම එයාට වීර්යය වීර්යය තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේලා වැඩිහාම දැන් සැලසුම් කරගන්න ආකාරයට දාන දෙයි ගන්න බැරි වුණාම ඒ සමහරලාට පින්කම් වලදී අපි හොඳට සක්කච්ඡකාරීව සැලසුම් කරන මේ විදිහට කරනවා මේ විදිහට කරනවා මෙහෙමයි වෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ පින්කමක ස්වභාවය තමයි දැන් ස්වාමීන් වහන්සේලාත් හොඳට පින්කම් කළ පුරුදුයි. ওই පින්කම් වල ස්වභාවය තමයි පින්කම් අපි කරගෙන යනකොට මොනතරම් සැලසුම් කරත් පින්කමට ඕන විදිහට පින්කම යන අවස්ථාවක්. එහෙම. සමහර වෙලාවට තියෙන ඔක්කොම මුලින් ඉඳලම සැලසුම් කරගෙන අන්තිම කරන වෙලාවේ නන්නාඳුනන කොහෙවත් නැති එක්කෙනෙක් ඇවිල්ලා එයාට ඕන විදිහට පින්කම ඒ පින්කම හසලව ගන්න. එතකොට ඒ වෙලාවට සාමාන්‍යයෙන් දැන් ඕනම කෙනෙකුට ද්වේෂයක් ඇතිලයි මාස ගාණක් මහන්සියලා මේ කැපවීම කරලා මේ කෙනෙක් ඇවිල්ලා මේක වෙනස් කරනකොට හිත හදාගත්ත නැති කෙනෙකුට සාමාන්‍යයෙන් ඉතින් අමාරුයි. අන්න ඒ වගේ අවස්ථාවල දැන් මොකද මෙච්චර පරිශ්‍රමයක් කරන්න වෙන දෙයකට නෙවෙයිනේ. ඒ වගේ අවස්ථාවක ස්වාමීන් වහන්සේ නෑ මගේ වීරිය මම නැති කරගන්න මම දැන් මේ පින්කම කරලා ඉවරයි. එහෙනම් දැන් මේක මොන විදියට වුණත් ඒ විදිහටම හිත හදාගෙන හිත නොසෙල්වී තියාගෙන අර ඥාන සම්පයුක්තවම කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන අර දානමය පින්කම නිමා කරන්න පුළුවන් නම් අර పూర్ව මුංචන අපර කියන අවස්ථා තුනම ඉතාම හොඳින් සාර්ථක කරගන්න පුළුවන් නම් ඔන්න යාට ඒ දානමය පින්කම තුළ වීර්යය තියෙනවා. හැබැයි සාමහන්ත මේ වගේ මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන් රඳවාගෙන ඒ තුල පිහිටාගෙන කුසලයක් කරනවා කියන එක නම් ලේසි වැඩක් නෙවෙයි. නෙමෙයි. මොකද ඒ තරමට ඒකට බාධක. ඒක සාමාන්‍ය බාධක ධර්ම වැඩි. ඒ නිසාම තමයි වීරිය අවශ්‍ය වෙන්නේ නේද? ඒ සඳහා තමයි වීරිය අවශ්‍ය වෙන්නේ. දැන් මොනම කුසලයකට සාමනාත්ම මේ ප්‍රතිපක්ෂ ධර්ම වැඩි. එහෙම. අනිත් පැත්ත සාමාන්‍ය පුහුදුන් කෙනාගේ සිතේ ස්වභාවය අපහන්නේ ඉක්මනින්ම අකුසලයට නැඹුරු වෙන. අකුසලයට නැඹුරු වෙනවා. එහෙම හිත කුසලයට අරගන්නවා කියන එක වීරයක්. ඒක පුදුම වීරයක්. ඒක සඳහා දැන් දැන් අතරම දැන් ඒ සඳහා කරන කැපවීම තමයි ඉතින් වීරිය කියලා කියන්නේ. එහෙම. එතකොට අර දානමය ක්‍රියාව સિદ્ધ කරනකොට සම්පූර්ණයෙන්ම මේ වීර චේතනාව දිගටම පවත්වාගෙන යන්න ඕනේ. ගන්න ඕනේ. සමහර කෙනෙකුට දැන් මේ සාකච්ඡාව නරඹට නරඹනකොට හිතෙන්න පුළුවන් මේ අනේ අපි දානමය පින්කම් කරලා තියනවාද කියලා. මොකද හරියට. එහෙමයි. මොකද ඒ තරමට මේකට අර මාර පාක්ෂික බලවේග වැඩි. එහෙමයි. ඒ නිසා බොහෝම කල්පනාවෙන් ඒ දාණය බෙදන තැන ඉඳලා ඊළඟට දැන් පුණ්‍යානුමෝදනාව තනත් ඉස්සවත් වෙන අවස්ථා එනවා. එහෙමයි. ඊළඟට එතන ඉඳලා ඒ වැඩම වැඩම කරන ස්වාමීන් වහන්සේලාගෙන් ඉඳලා දැන් සමහරලාට ඔක්කොම ආරාධනාව බාරගෙන දැන් අන්න ලොකු සාමණේරට වඩින්න බැරි වෙනවා. එතකොටම ඒක කඩාගත්තොත් ඉවරයි. ඉවරයි. අපි හන්නේ දැන් ගොඩක් වෙලාවට මේ යෝනිසෝ මනසිකාරය කියන එක මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ භාවනා කරනකොට විතරක් තියෙන ඕන එකක් කියලානේ. හරියට බැලුවොත් අපි හන්නේ දැන් මේ මේ වීරය ඇති කරගන්න ඊළඟට කුසලය අකුසලය අඳුන ගන්න කුස අකුසලය යටපත් කරන්න කුසල ඉස්මතු කරගන්න මේ යෝනිසෝමනසිකාරයේ ලොකු දායකත්වයක් තියෙනව නේද? එතකොට මේ දාණයටත් අපිට ඒක යොදා ගන්න පුළුවන් නේද අපේ? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම යෝනිසෝමනසිකාරයේ තියෙක අධ්‍යයනයෙන් අධ්‍යයන දිනු වෙලා යනවා. එහෙමයි. නමුත් ඇත්තටම මේ ප්‍රාථමික දේ ඉඳලා මේ පොඩි ශික්ෂා පදේ ඉඳලා ස්වාමීන් වහන්සේ ඉස්සරහට ඇදිලා යන දෙයක් මේ යෝනිසෝමනසිකාරයෙන්. මේ පින්කමට හැම දෙයකම දැන් බලන්න මේ වීර්යයට තියෙන අනිත් පැත්ත ගත්තොත් හැම දෙයක්ම සිද්ධ වෙන අයෝනිසෝ මනසිකාරයෙන් මමගෙන් තමයි මෙනෙහි කරන්නේ. දානයේදී වුණත් එහෙමයි. ඇයි මෙහෙම ආවෙ නැත්තේ? හාවල ගෙදරට ගියා. දැන් අපි හිතමුද සාමනහන්ද නමක් වුණා. ඉතින් අපිට ඒ වෙලාවට ආමුනේ සාමනහන්දට එන්න අපහසු වෙන්නේ. නමුත් මම දැන් මේ දානේ පූජා කරන්නේ. මහා සංඝරත්නය. ඉතින් ඒකට බලන්න අර ඒ කුසල් සිත උද්දීපන වෙලා ඉස්සරහට එනවා. අනිත් එක ප්‍රහන්නේ දැන් යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට අර ලෞකික කුසලය ඉක්මවා යන ලෝකෝත්තර කුසලයකට නැඹුරු කරවන්න පුළුවන් විදිහට මේ පාරමිතාවක් බවට පත් වන විදිහට කුසල් සිත හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන්. ඇත්තට සාංශ මොකද ඥාන සම්පයුක්තවම අසංකාරිකවම. එහෙම. එල්ලම මොන බාධකේ ආවත් යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඒ වැඩේ ඉතාම හොඳින් කරගන්න පුළුවන්. ඇත්තටම ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ අනේ මහණෙනි මගේ ਸਰුවත්නතා ඥාණයෙන් දකින වටිනාම දේ. මේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් අතුආයේ තියෙනවා කුසල් මවන්න පුළුවන්. එහෙම. ඒතර කුසල් මවන්න කියන වචනේ බලන්න ස්වාමීන් වහන්සේ. එහෙමනම් ස්වාමීන් වහන්සේ ඇත්තම කියන විදිහට මේ දානමය පින්කමක් සාර්ථක කරගන්න, වීරියේම අවස්ථාවක් තමයි වීරිය දිනු කරගන්න යෝනිසෝ මනසකාරය අත්‍යවශ්‍යයි. එහෙමයි. එතකොට තමයි දැන් මෙහෙම කියන්න පුළුවන්ද දැන් යෝනිසෝ මනසිකාරයක් පුරුදු කරන්නේ නැති කෙනා කුසීත කමෙන් යුක්තයි. එයා මේ වීරයට ප්‍රතිපක්ෂ ධර්මයක් පුරුදු කරන කෙනෙක් වෙනවා. ඒ විදිහට කියලා කෙනෙක්ට හඳුන්වන්න පුළුවන් නේද අපි හන්නේ. දැන් මේ මේ වීරයට ප්‍රතිපක්ෂ ධර්මයක් කෙනෙක්ගේ විදිහට යෝනිසෝ මනසිකාරය නැතිකම හඳුන්වන්න හැදෙන්නේ ස්වාමීන් වහන්සේ. අත්‍තරම් දැන් වීරියට ප්‍රතිපක්ෂ ධර්ම හැටියට සඳහන් වෙන නිසා තීනයයි මිද්දයයි. තීන මිද්ද අලස. ඉතින් ඒ සිතෙහි චෛසිකවල අලස භවනේ කම්මැලි භව. එහෙමයි. ඉතින් එතකොට ඒකට තව සඳහන් වෙනවා ධර්මයේ දැන් ওই බත් මතය ඊළඟට කුසල කර්මයේ තියෙන නොකනත් කියන්නේ කැමති නැහැ කුසල කර්මයට. එහෙම. ඉතින් කුසල කර්මයට වැඩි කැමති නැති අය ඉන්නවනේ. ඒ ඊළඟට බත් මතේ, කම්මැලි ගතිය, ඈනුම් අරින ගතිය. ඊළඟට මේවා ඔක්කොමත් එක්ක අයෝනිසෝ මනසිකාරයේ එකතු වුණාට පස්සේ වීරිය අහලකටවත් එන්න බෑ. එහෙමයි. ඇයි යන්න අර ටිකත් එක්ක ඉතින් ඇයි තියෙන මිද්ද හොඳට තියෙනවා ඊළඟට බත් මතේ ඒවත් තියෙනවා. කුසලයට කැමැති කමකුත් නැහැ. ඉතින් මේවත් එක්ක ස්වාමීන් වහන්සේ අර අයෝනිසෝ මනසිකාරයේ වැඩුණාට පස්සේ අකුසලයටම නැඹුරු අකුසලයටම නැඹුරු වෙනවා. දැන් ඕන එකක් බලන්න සම්මත දැන් කෙනෙක් මොනවා හරි දෙයක් කිව්වොත් දැන් කෙනෙක් අපිට බැන්නා කිව්වත් අපි ඒක නොමගින් මෙනේ කවුද ආ මට එහෙම කිව්වද අර සාමාන්‍යයෙන් අර අක්කොච්චි මං අවදි මං අදින මං අහසේ මේ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා නිතරම බලන්නේ ඒක නොමග පැත්ත. බලන්න ඕන පැත්ත නෙවෙයි. අවලා මට බැන්නා, ගැහුවා, ලැජ්ජා මාව පරාජයපත් කරා කියලා අර ද්වේෂය අවශ්‍ය ගන්න පැත්ත තමයි බලන්නේ. <laughs> බලන්නේ. අනේ දැන් මට දැන් කවුද හිතන්නේ අනේ මට මේක මේ මේ ඉවසීම පුරුදු කරන් ලැබිච්ච සබ්ලැබිච්ච අවස්ථාවක් කියලා එහෙම හිතන අය ඉතින් බොහොම අඩුයි. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඉතින් මේක ටිකක් පුහුණු කරගන්න අමාරුයි. නමුත් යෝනිසෝ මනසිකාරය හදාගත්තොත් නම් ලැබෙන ඕනම අරමුණක් අපිට දැන් මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව මේ පංචේන්ද්‍රයන් හරහා අපි ලබන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔය හැම දෙයක්ම සම්මත හේතුවක් නිසා ලැබෙන්නේ. එහෙමයි. දැන් අපි කැමති දේවල් ලැබෙන්නේ ඒත් හේතුවක් නිසා, අකමැති දේවල් ලැබෙන්නේ ඒත් හේතුවක්. විපාකයක් වශයෙන්. විපාකයක් වශයෙන්. එහෙමයි. එතකොට සාමනත් අයෝනිසෝ මානසිකාරයේ තියෙනකොට ඔය මොනව ලැබුණත් අකුසල්නේ සිද්ධ වෙන්නේ එහෙමයි. දැන් අපි කුසලයක් කරලා ලස්සන රූපයක් දැක්කත් අයෝනිසෝ මානසිකාරය තියෙන මනුස්සයාට එකපාරම ලෝභය වැඩෙනවා. එහෙම. අපි හිතමු අපි අකුසලයක් කරලා අපි අකමැති දෙයක් ලැබෙනකොට අයෝනිසෝ මානසිකාරය තියෙන කෙනාට දේශේ වේශේ වැඩෙනවා. එතකොට බලන්න දැන් අපි සසර කුසල් කළා මොනවා ලබා ගත්තත් මේ ජීවිතේ අපට ධර්මඥානය නැත්නම් යෝනිසෝ මනසකාරයේ වීරිය නැත්නම් සිද්ධ වෙන්නේම අකුසල. අකුසල වලින්. දැන් අපිට මේ ජීවිතේ සසර මොනවා කරලා තිබුණත් මේ ජීවිතේ අපි වීරියෙන් ධර්මය පුරුදු කරලා තිබුණා නම් ලැබෙන ඕනම අරමුණක් සාමනාත කුසල බවට පරිවර්තනය කරන්න තියෙනවා. දැන් මේකෙන් වඩාත්ම පැහැදිලි වෙන මේ යෝනිසෝ මනසිකාරය සහ වීරිය කියන එක මොනතරම් සමගාමීව යන ධර්මතා දෙකක්ද කියන එක. එතකොට මේ ධර්මතාවයන් හොඳට අපි ජීවිතයට ගලපා ගත්තොත් අපිට පාරමිතාවක් බවට පත් වෙනවා. පාරමිතාව කියන්නේම අපි හන්නේ අසීරු දේවල් සිද්ධ කළ ඉවර වෙලා මේ නිවනට සමීප වෙන්න කරන වෑයමක් නේ. වෑයමක්. එතකොට අපි හන්නේ මේ නිවනට සමීප වෙන්න වෑයම් කරන මේ වීරය ගැන කතා කරනකොට මේ කුසීත වස්තු කියන වචනය පාවිච්චි වෙනවා මේ කුසීත වස්තු අටක් ගැන ධර්මයේ සඳහන් වෙනවනේ අපි හන්නේ. ඒ ගැන පොඩි විග්‍රහයක් කරගත්තොත්. ඔව් ඇත්තටම සම්හාත ඒක ඉතින් කම්මැලියගේ ස්වභාවයක් තමයි සඳහන් වන්නේ. කම්මැලිකම, අලසකම පුරුදු වෙච්ච කෙනාගේ. එහෙමයි. දැන් අපි හිතමු දැන් කුසීත පුද්ගලයාට දැන් වැඩක් කරන්න තියෙනවා. දැන් වැඩ පටන් ගත්තේ නෑ වැඩක් කරන්න තියෙනවා. එහෙමයි. වැඩක් කරන්න තියෙනකොට එයා කල්පනා කරනවා ආහෙට මට ලොකු වැඩක් තියෙනවනේ දැන් මෙන්දලා විවේක ගන්න ඕනේ. දැන් මේ භාවනා කරන්න තියෙන කාලේ නැත්තම් ප්‍රතිපත්ති පුරන්න කියන තාලේ ඔක්කොම පැත්තක තියලා හෙට තියෙන වැඩේට මෙයා දැන් මෙතන නෙදා ගන්නවා. එහෙම මිනිස්සු ඉන්නවනේ දැන් අද වුණත් අපි හිතමු වැඩේ කියන්නේ කුසලයක්. හොඳ දෙයක්. හොඳ දෙයක්. හෙට භාවනා වැඩසටහනට යන්න තියෙනවා පන්සලේ. එතන ගිහිල්ලා නිදාගත්තොත් හාමුදුරන්ගේ බැනුම් අහන්න වෙනවා. ඒ හින්දා දැන් මම නිදා ගන්න ඕන කියන හැඟීමෙන් ඔව් දැන් නිදා ගන්න ඉන්න පුළුවන් නේද? ඔව් එහෙම වෙන්නත් පුළුවන්. එහෙම ඒක එක්තරා මට්ටමකින් දෙයක් හොඳයි කියලා හිතන්න බෑ. මෙතන එහෙම නෙමෙයි. මම දැන් වැඩක් තියෙනවා. ඒක තියෙන හේතුන සාමාන්‍ය වැඩක් මොකක් හරි වැඩක් බාහිර දෙයක්. එහෙම. දැන් මෙයා අපි හිතමු යෝගාවචරයක් අපි ගමු. එතකොට මේක ලේසියෙන් තේරුම් ගන්න ලේසියි. අපි භාවනා කරන කෙනෙක්. එයාට දැන් වැඩක් යදෙනවා ඉස්සරහට. ආ මට හිත වැඩක් තියෙනවා කියලා දැන් මෙදලා එයා අභිවේක ගන්නවා. අර බණ භාවනා කරන්නේ එයා නිදා ගන්නවා. වැඩ වැඩක් තියනවා කිව්වම මට පැහැදිලි නෑ. මොන වගේ වැඩක්? නෑ සාමාන්‍ය අපි හිතමු බාහිර වැඩක් කියලා. එහෙමයි. බාහිර වැඩක්. කුසල වැඩක්. කුසල කර්මයක් නෙවෙයි. කුසල කර්මයක් වුණා දැන් කරන්න තියෙනදී දැන් කරන්න. අපි හිතමු වත්තේ වලක් කපන්න තියෙනවා. ඔව් වත්තේ වලක් කපන්න. අපි එහෙම හිතමු. එහෙම කරි වැඩක්. එතකොට එයා දැන් හිතනවා මට දැන් හෙට අර වත්තේ මට තියෙන වල කපන්න තියෙනවා. ඒ නිසා මම දැන් අදම ඉතින් අද භාවනා කරන්න අර අර ඇතර මේ වෙලාවට මතක් වෙන්නේ අදින් අර අජේව කිච්ඡං ආතප්පං කියන தත්ත්වේ නැහැ. අද කරන්න ඕනේ අදම කරන්න කියන සංඥාව නැහැ. එහෙම. එතකොට සම්මන් දැන් ඔන්න දැන් එයා කල්පනා කරන ඒක තමයි පළවෙනි කුසීත වස්තුව. ඉදිරියේදී තියෙන වැඩට දැම්ම ඉඳලා දීක ගන්න. එහෙම. අර කරන්න තියෙන දේ මොහොතදී කරන්න දැන් භාවනා කරන්න පුළුවන් ප්‍රතිපත්ති පුරන්න පුළුවන් ඒවා ඔක්කොම කල් දාගෙන යාලි දා ගන්නවා. එහෙම. ඒක පළවෙනි කුසීත වස්තුව. දෙවෙනි එක දැන් වැඩක් කරලා ඉවරනාට පස්සේ අම්මෝ අද ලොකු වැඩක් කරා. අද නම් ආය මේ භාවනා කරන්න බෑ. අද නිදා ගන්න ඕනේ. දැන් වැඩේ ඉවරුණාට පස්සේ නේද එනවනේ අවශ්‍ය. එහෙම එහෙම. ඉතින් මොන ඒ නිදා ගන්නවා. අර භාවනා බන භාවනාවල ඒ දෙන්නේ නැහැ. මේක දෙවෙනි කුසීත වස්තු. ඊළඟට ගමනක් යන්න තියෙන උතාහයට ලොකු ගමනක් යන්න තියෙනවා. දැන් අදම ටිකක් විවේක ගන්න ඕනේ. නැත්නම් ওই ගමන දෙසි නෑ. කියලා ඉතින් ඔය එක හිතනවා. හිතලා ඔන්න දැන් කල් ඇතුව නිදා ගන්නවා. එහෙම. දැන් අපි යන දැන් මේ මේ කුසීතකම කියන්නේ නිදා ගන්න එකම විතරද එහෙම නැත්නම් නිදා නිදා ගන්න නැතුව වෙන දෙයක් ලෞකික දෙයක් ටීවී ඉන්න බලන්න එහෙම නැත්නම් මේ ධර්මයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය අටක නිපාතයක සඳහන් වෙනවා එහෙම ඇත්තටම නිදා ගැනීම තනගෙන සඳහන් වෙන්නේ මොකද කම්මැලියගේ ස්වභාවය තමයි ඒක ප්‍රධාන දේ නිදා ගැනීම එහෙම ජාත හිත වැඩක් තියෙන දැන් විවේක ගන්න ඕනේ එහෙම මිනිස්සු කියනවනේ නැතුව අපිට හිතන්න බැරිද මේ අකුසල සිටිවිලි ඇති වෙන ක්‍රියාවකට නැඹුරු වෙලා ඉන්නවා කියන්නේ ඔව් එහෙමද හැබැයි එතන මේ සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ නිදා ගැනීම සම්බන්ධ එහෙම. මොකද දැන් මෙයා කල්පනා කරන්න මේ වැඩේනේ. එහෙම. දැන් හෙට දැන් අද හෙට ගමනක් තියෙනවා. ඒ ගමනට විවේකයි ගන්න ඕන. දැන් ආයෙ වැඩවල ඉදලා බෑ. එහෙම. දැන් ඒකට සම්පූර්ණම කය සතක් වවන්න ඕන. එහෙම. එහෙම කර යන්න දා ගන්නවා. එහෙම. ඊළඟට දැන් ඔන්න ගමන යන්න කලින් ගමන ගිහිලා ආවට පස්සේ අම්මෝ හරි අමාරුයි. දැන් මම පුදුම ගමනක් ගියේ කියලා ඔන්න දවස් දෙකක් තුනක් විතර ඒකට වෙහෙසිලා වෙහෙස මානසිකව වෙහෙස ගැන හිතලා ඉතින් එහෙම විදිහට. ඊළඟට දැන් ආහාරයක් සුළු ආහාරයක් රළු ආහාරයක් ලැබෙන්නේ. එහෙම. ලැබුණ ලැබුණට පස්සේ එයා කල්පනා කරනවා අයියෝ අද නම් ආහාර අන්තිමයි. මේ විදිහට මට භාවනා කරන්න බෑ කියලා එයා ආපහු අද මේ ආහාර මදි කියලා ඉඳා ගන්න නැත්නම් එයා පැත්තටලා ඉන්න කම්මැලි කමේ. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් හොඳට වළඳන්න හම්බෙච්ච දවස නැත්නම් හොඳට ආහාරයක් ලැබිච්ච දවසේ අද නම් හොඳට ආහාර ලැබුණා. දැන් වැඩියෙන් වැඩඳුවා. ටිකක් පොඩි බත්මතේකුත් තියෙනවා මේ විවේකයක් අරගෙනම මම භාවනා කරනවා කියලා ඉතින් ඔක්කො සැතපෙනවා. එහෙම. එතකොට මොකද වෙන්නේ සමහරවිට ඒම නීවරණවලට අහු වෙලා යාට නිින්ද යනවා. එයා භාවනා කරගන්න කාලේ වීරිය සම්පූර්ණ හින වෙලා යාට ඒ අවස්ථාව සම්පූර්ණ කරගන්න බෑ. ඊළඟට අවසාන වස්තු දෙක තමයි දැන් අසනීපයක් යාන්තමට පටන් ගන්නවා. ඒ කියන්නේ හිම්බිරිසාවක් යන්තම් දැනෙනවා නිකන් උර කහන ගතියක්. එහෙම. ඇඟ රස්නේ ගතියක් අද නම් මට හොඳ නෑ ඇඟට. අර තියෙන කරන්න තියෙන ප්‍රතිපත්ති වල යෙදෙන්නේ නැතුව, භාවනා කරන්නේ නැතුව, වීරිය වඩන්නේ නැතුව එයා ගිහලා ඉක්මනට නිවර්ණයට අහු වෙලා අර පීන මිද්දත් එක්ක අලසකම ඇති කරන යා නිදා ගන්නවා. එතකොට සම්නත් දැන් ඊළඟට සම්පූර්ණ සනීප වෙලා හොඳ වෙනවා. හොඳ වුණාට පස්සේ යා කල්පනා කරනවා දැන් මේ ලෙඩ වෙලා හොඳ වුණා විතරයි. දැන් බලන්න කම්මැලියට දිවස් තියෙන ඒ පැත්තටම. කුමක් හෝ හේතුවක් හදා ගන්නවා. දැන් අසනීප වෙලා මෙච්චර අමාරුවෙන් දැන් ලෙඩ වෙලා යාන්තම් නැගිට්ට විතරයි එක පාරම ඔය ලොකු වැඩ කරන්න ගිහිල්ලා අමාරු වැටෙන්න ඕනේ කියලා යා වුණා දැන් අර කරන්න තියෙන අවස්ථාව මගහැරලා ඔහි කම්මැලි කමෙන් ජීවත් වෙනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ කුසීත වස්තු අට හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ තමන්ට වීරිය යොදන්න තියෙන අවස්ථාව මගහැරලා තීන විද්දවලට එකතු වෙලා ඉතින් එයා කාලේ කාලා දාන ඒ වගේම ඒ අවස්ථාව නැත්නම් ඒ ප්‍රතිපත්ති පුරන්න භාවනා කරන්න වීරිය වඩන්න තියෙන අවස්ථාව අයින් වෙලා කම්මැලි කමෙන් ඉන්න එක තමයි මේ කුසීත වස්තු අට ඒ වගේම අපි හන්නේ දැන් මේ කුසීත වස්තු අට වගේම තියෙනවනේ මේ ආරම්භක වස්තු අටකුත් ධර්මයේ සඳහන් වෙනවා ඒ ගැන විග්‍රහ කරගත්තා. ඔව් සාමාන්‍යයෙන් ආරම්භක වස්තු අට කියන්නේ ඕකම තමයි. ඒක ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිරුද්ධ දැන් අපි හිතමු දැන් අර මුල්ම අපි කිව්ව මොකක් හරි වැඩක් කරන්න තියෙනවා අපි අර සම්හාර මතක් කරා වගේ වලක් කපන්න තියෙනවා දැන් යාට දැන් ඒක හෙට දැන් තියෙන්නේ ඉතින් මෙයා කල්පනා කරනකොට හෙට මට වල කපන්න තියෙනවා ඒකට කාලයක් යනවා ඒ නිසා මම හෙටටත් එක්ක කාලය අරගෙන දැන් භාවනා කරන්න ඕනේ ඒකට යන කාලේ මට ආයේ භාවනා කරන්න ගන්න බෑනේ. ඒ නිසා මම මේ වැඩේ කරගන්න ඕනේ කියලා යා අර හෙට තියෙන වැඩේ ගැන කල්පනා කරලා දැන්ම ඉඳලා වර්තමානයේ කුසලයට නැඹුරු කරගන්න. නැඹුරු කරගන්නවා. අර යන කාලේ. ඊළඟට වැඩේ ඉවර වෙලත් එයා කල්පනා කරන දෙවෙනි එක. එහෙනම් දැන් ඊයේ මට වැඩේට කාලය ගියා. දැන් ඒ නිසා මම අද නම් මේ කාලේ කාලේ හරියන්නේ නැහැ. ඉක්මනට මම භාවනා කරන්න ඕනේ කියලා අර අර දැන් ඉක්ුත් වෙලා ගිය කාලෙත් අල්ලගෙනම අල්ලගෙනම සිත දියුණු කරන්න වීර්ය වඩන්න එයා පුරුදු වෙනවා ඊළඟට සංස ඔය විදිහමයි අර කීප විදිහට දැන් ගමනක් යන්න තියෙනවා තාන හෙට ගමනක් තියෙනවා කියලා එයා වැඩේ අදම කරනවා හෙට ගමනට යන කාලෙත් අල්ලනවා ගමන ගිහිල්ලා ආවට පස්සේ මට ඊයේ මෙච්චර කාලයක් වැය වුණා ඒ කාලේ අද අල්ලන්න ඕනේ එහෙම තමයි භාවනා කරන අය එහෙම ඊළඟට සම්බන්ධංශ ආහාරයක් වුණත් අනේ ඉතින් මගේ මේ ආහාරයක් අද රළු දෙයක් හම්බුනාට දැන් මගේ කය හයිය තියෙනවා. කය පොඩක් සැහැල්ලුයි. වෙන්නට වඩා හොඳයි බත් මතේකුත් නැහැ කියලා අර ඒ එන පැත්ත හොඳ පැත්තට හරවත් මෙයා වීර්ය ඇති කරගන්නවා. ආහාර ලැබුණාට පස්සේ හොඳට අනේ හොඳ ආහාරයක් ලැබුණේ. මේවා දායකයන්ටත් කුසල් සිද්ධ වෙන්න මං වීර්ය වඩන්න ඕන කියලා ඒ පැත්ත හදාන වීර්ය වඩනවා. අසනීපයක් වෙන්න කලින් අපෝ දැන් අසනීපයක් හැදුනොත් මේක කොච්චර දුර යයිද දන්නේ නැහැ කියලා ඒ අසනීපේ හැදෙන්න කලින් එයා වීර්ය කරන අසනීපේ හොඳ වුණාට පස්සේ අනේ මට මේ අසනීප නිසා මේ කාලේ ඉක්මලා ගියා ඒ නිසා මම මේකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා අර ආරම්භ ධාතුව කියන්නේ නික්කම ධාතු පරක්කම ධාතු කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වීරිය හොඳට උපද්දවාගෙන එයා ඒ ප්‍රතිපත්ති ධර්මවල නියරෙන අවස්ථාව තමයි ස්වාමීන් ආරම්භක වස්තුවට හැටියට සඳහන්. සඳහන්. එහෙම අපි හන්නේ ගොඩක් මේ වැදගත් කාරණාව දැන් සමහර ඇත්තෝ අපිත් එක්ක කියනවා අපිට මේ පහුගිය කාල සීමාවේ මොකක්වත් කරගන්න බැරි වුණා. හරියට මේ වනාවක් කරගන්න බැරි වුණා, බණක් අහගන්න බැරි වුණා, අපරාධී කාලේ නාස්ති වුණා කියලා මේ අතීතය ගැන ලකවෙවි ඉන්නවා මිස අපේ ආන්දෝලනේ ඒ කාලය අල්ලා ගැනීම සඳහා වර්තමානයේ කැපවෙන ස්වභාවය අඩුයි. දැන් උදාහරණයකට ගත්තොත් දැන් මේ කාල සීමාවදී අපේ ආන්දෝලනේ ගොඩක් අයට අපේ ලංකාවේ මේ එක්තරා විදිහක බාහිර නිදහසක් ලැබිලා තියෙනවනේ මේ අනිත් මේ මේ සමාජයේ බොහෝ දෙනාගේ කටයුතු වලට නැඹුරු වෙන්නේ නැතුව ඉන්න නැත්තම් මේ මේ කොරෝනා වසංගතයත් එක්ක අපි හන්නේ දැන් පාංශු කුල වලට යන මලගෙවල් වලට යන්න තියෙන එක මගුල් ගෙවල් වලට යන්න තියෙන එක දාන පොළවල් වලට යන්න තියෙන එක වෙනත් වෙනත් සමාජීය යුතුයකම් ඉෂ්ට කරන්න තියෙන ඒවා අඩු වෙලා ගෙදරට සීමා වෙලා ඉන්නවනේ එතකොට මේ කාල සීමාව අපිට කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් අර ඉක්ුත් වෙලා ගිහිපු කාලය. Tamanට කරගන්න බැරි අර කාර්ය බහුල වෙලා හිටපු කාලේ කරගන්න බැරි වෙච්ච කුසලයට නැඹුරු වීමට. ඒ කියන්නේ හිත දියුණු කරගන්න යොදා ගන්න පුළුවන්. ඒක එහෙම භාවිතා කිරීමට සුදුසු කාලයක් නේද අපි හන්නේ. ඔව් ඇත්තටම සාන සාමනාත් ඒක සිහිපත් කරපිට හරි වටිනවා. දැන් මේ අපි ආරම්භ කුසීත වස්තුත් ආරම්භක වස්තුත් මතක් කරපු වෙලාවේ ඇත්තටම අපිට මේක හොඳට ගලප ගන්න පුළුවන් ද මේ විවේකී ලැබිච්ච අවස්ථාව. එහෙම. දැන් අපිට දැන් අර ස්වාමීන් වහන්සේ විවිධ වැඩ රාජකාරී රාශියක්ව අපි කොටින්ම කිව්වොත් යුතුයකම්. එහෙම. ඔය කියන යුතුයකම් වලින් දැන් අපිට ඒවට නියැලෙන්නම කියලා නියමයක් නෑ දැන්. එහෙම. මේ කාලේ හොඳට විවේකී ලැබෙනවා. කවුරුවත් බනින්නෙත් නැහැ, බනින්නෙත් නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අපිට ඇත්තටම මේ කාලේ ඉතාම හොඳයි වැඩ පටන් ගන්න. එහෙනම් දැන් අපිට මේ කාලේ කරගන්න බැරි වුණා කියලා කියව කියව ඉන්නවට වඩා එහෙමයි. අපි වැඩ පටන් ගන්න හොඳම කාලයක් තමයි දැන් භාවනා කරනවා නම් පොත්පත් කියවනවා නම් ඊළඟට ධර්ම ශ්‍රවණය කරන්න ඊළඟට ස්වාමීන් වහන්සේ හොඳට පිරිත් කියන්න දැන් කාලේ නැහැ කියපු අයට කාලේ ඕන තරම් හදාගන්න සුදුසු කාලයක් බවට පත් වෙලා තියෙනවා හැම එකකටම කරණීයමෙත සූත්‍රයේ විතරක් ඒකේ ඉන්න පුරුදු වෙන්නේ නැතුව මේ අලුතෙන් පිටිත් සූත්‍ර දෙක තුනක් පුරුදු වෙනවා වඩා රතන සූත්‍රයේ හටපාඩමින් කියන්නේ ඉගෙන ගන්න කියන්නේ ඉගෙන ගන්න ධම්සක් ප්‍රවතුන් සූත්‍රයේ සාමාන්‍ය කීපයක් හරි දැන් බෞද්ධයෙකුට අර තථාගත බුද්ධ වචනේ ඉතින් ඒ වගේ පිරිත් දේශනා හුරු වෙන්න හොඳ අවස්ථාවක් හැම දෙයකම සාමනාද දැන් ඇත්තට මේ ධර්මයේ යෙදෙනවා කියලා කියන්නේ විවේකයක් එක්ක නෙමෙයි ධර්මයේ යෙදෙන්නේ දවසකට සැරයක් අපේ හන්නේ ධම්මපදේ ගාථාවක් ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් කතාවස්තුවත් සමගින්ම කතාවස්තුවක් සමගම ඉතින් ඇත්තටම දැන් අර මේකේ අවධාරණය කරන්න ඕන සමනත් ඇත්තටම මේ ධර්මයේ නියැලෙනවා කියලා කියන්නේ විවේකයක් එක්ක. එහෙමයි. හැම තැනදීම බුදුරජාණන් දේශනා කරන්නේ විවේකයේ තමයි මේකට හදාගන්න ඕනේ. අපි හන්නේ මම මෙහෙම කිව්වොත් හරිද? දැන් පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරනවා කියලා කියන්නේම ගාථාවක් කටපාඩම් කරගන්නවා කියලා කියන්නේම ඒ සඳහා කාලය කැප කරනවා කියන්නේම වීරි පාරමිතාවක් පුරන එක කියලා. ඔව් ඇත්තට වීරි පාරමිතාවක් සම්පූර්ණ තම තමාගේ මට්ටමේ සාම මොකද මේක අර ස්වාමීන් වහන්සේ විතර මතක් කරගෙන ඇත්තට මේ මුහුදට ක්‍රමානුකූලව බහින්න තියෙන්නේ. ඒක පාරම ගැඹුරු තැනකට අපිට බහින්න බෑනේ. එහෙම. ඒ නිසා දැන් අපේ වැඩ පටන් ගන්න හොඳම අවස්ථාව. එතකොට අපි ක්‍රමක්‍රමයෙන් සාමනාසයේදී මතක් කළා. දැන් මේ සූත්‍ර දැන් කරණීය සූත්‍රෙම කියකියයි නේද? රතන සූත්‍රේ. ඊළඟට බොජ්ජංග සූත්‍ර, ධම්මචක්ක, මහා සමය වගේ අපි ගැඹුරට ටික දැන් අපි ප්‍රඥායනාව පැත්තේ. එහෙම. දැන් ධර්ම ශ්‍රවණය කරනවා නම් අපි වැඩි වැඩියෙන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නේ. ඉතින් භාවනා විනාඩි 5ක් හැමදාම වන්දනා කරලා භාවනා කරන කෙනාට දැන් ඒක විනාඩි 10 දක්වා ගේන්න පුළුවන් 15 දක්වා ගේන්න පුළුවන් පැය භාගෙ දක්වා ගේන්න පුළුවන් දැන් කාලය නැහැ කියලා කියන්න පුළුවන් කාලය නැහැ කියලා කියන්න බෑ දැන් කාලය අපිට තියෙනවා එහෙම ඒ වගේ සම්නස්ස හැමදේම ප්‍රතිපත්ති පැත්තෙන් අපිට මේ ලැබිච්ච මේ විපත්‍ය සම්පත්තියක් කරගන්න පුළුවන් විශ්වලාගත් ආශිර්වාදයක් ආශිර්වාදයක් බවට පත් කරගන්න පුළුවන් එහෙමයි ඒ විදිහට කටයුතු කළොත් කෙනෙකුට මේ කාල සීමාවේ ඊටාම හොඳ වීර පාරමිතාවක් සම්පූර්ණ කරගන්න පුරා ගන්න සම්පූර්ණ කරගන්න බැරි වුණත් අඩු ගානේ ඒක යම් මට්ටමකට දියුණු කරගන්න අවකාශ සැලසিলা තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගැනීම ඊටාම වැදගත් කරනවා. අපි හඳුනන්නේ අවසාන වශයෙන් අපි මේ වැඩසටහන ප්‍රාණවත් කිරීම සඳහා අපි බුදුරජාණන් වහන්සේගේ චරිතයේ අතීත භවයක වීරය වඩපු ආකාරය පිළිබඳව කිසියම් කතා පොතකුත් සඳහන් කරලා වැඩසටහන සමාප්තයටම මේ ගොඩාක් ජාතක කතා තියෙනවා තථාගතයන් වහන්සේ මේ වීරිය සම්පූර්ණ කර පවත්තා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ අර කවුරුත් ඒක දන්නවා. ඉතින් මතක් කිරීමක් පමණයි මේ කතාව අර වනපත්ත ජාතකය. එහෙම. ඒ ජාතකයේදී දැන් බලන්න ඒ එතනදී බුදුරජාණන් වහන්සේ අපේ බෝසතරන් වහන්සේ අර ගැල් නායකයෙක්. එහෙම. ගැල් නායකයෙක් ඉතින් මහා කාන්තාර වලින් තමයි මේ ගැල් බඩු පටවගෙන යන්නේ. එහෙම. එහෙම යන අවස්ථාවන් ගවයන්ට ඒ ගැල් වල ඉන්න මිනිස්සුන්ට වතුර කෑම හරියටම ප්‍රමාණේ හදාගෙන තමයි ඒ කාන්තාර වල යන්නේ. යන්නේ. මොකද සාමාන්‍යයෙන් ආහාර වතුර වැඩි අරගෙන යන්නත් බෑ මොකද අර ගොන්නුන්ට ඒ කරත්ත අදින සත්තුන්ට හරි අමාරුයි. එහෙසයි. වෙහෙසයි. ඒ නිසා බොහොම ප්‍රමාණයටම තමයි ඒව හදාගෙන නැත්නම් ඒව වැඩි කරගන්න ගියොත් ගිනින බඩු අඩු කරන්න වෙනවා. ඒකත් පාඩුවක්. ඒ නිසා බොහොම ප්‍රමාණයට වතුර පාවිච්චි කිරීමත් ඒ වගේ මේව හැරගෙන යන්නේ බොහොම ප්‍රමාණයට. එහෙම යන අවස්ථාවක කාන්තාරයක යන අවස්ථාවක ඉතින් දැන් කාන්තාරේ දැන් දවල් කාලේ යන්න අමාරුයි. එහෙම. දවල් කාලේ තියෙන තැනක් බලලා විවේක ගන්න මොකද සත්තුන්ටත් අමාරුයි ඒ තරම් රස්නේ. එහෙම. රාත්‍රී කාලේ අර තාරකා බලාගෙන තමයි ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ යන්න. ඉතින් එහෙම යන අවස්ථාවක දැන් අපේ බෝසතාණන් වහන්සේ ගැන නායකයා යම් කිසි ප්‍රමාද දෝෂයකින් උන්වහන්සේට එතුමාට නිින්ද ගියා රාත්‍රී කාලේ. රාත්‍රී කාලේ නිින්ද ගියාම මේ මේ ගවයෝ ආය කරකිලා අර තමන් හිටපු තැනටම හිටපු තැනටම ආවා. ඒක විශාල දුරක් ආපහු ඇවිල්ලා තියෙනවා. එහෙම. ඉතින් උදේ අවදි ලබනකොට දැන් හිටපු තැනම ගවයෝ ඉන්නවා. ඉතින් දැන් ඔක්කොම අඬන්න පටන් ගත්තා. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි ගාව වතුර නැහැ. වතුර නැතුව අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ බිමට බහැලා කල්පනා කළා මම මගේ වීරිය දැන් ඇති කරගන්න ඕන හඳ අවස්ථාවක් නැත්නම් මෙතන විශාල විනාශයක් මේ සත්ව මැරෙනවා ඒ වගේ මේ මිනිස්සු මැරෙනවා මේ අයගේ පවුල් වලයි විනාශ වෙනවා හැම පැත්තකම විපත්තියක් වටපිට බලනකොට දැක්කම ඊතන ගහක් තියෙනවා පුංචි ගහක් අර කාන්දාරේ ඉතින් එහෙනම් මෙතන මේ ඊතනක හැදිලා තියෙන මෙතන වතුර තියෙන්න ඕන කියලා කල්පනා කරලා එතන හාරන්න කියලා කට්ටියත් එක්ක මේක හාරන. හාරනකොට ලොකු කළු ගලක් අහු වෙනවා. ඉතින් දැන් කට්ටිය ඔක්කොගේම අර බලාපොරොත්තු සුන් වුණා. සුන් වුණා. මේ වෙලාවේ අපේ බෝසත්ණන් වහන්සේ අර කළු ගලට කන තියලා බලන බලනකොට වතුර පාරක් යනවා දැනෙනවා. ගල යටින් ගලා යනවා. ගලාගෙන යනවා. ඉතින් මේ වෙලාවේ අනිත් අයට කියනවා බොහොම වීරියෙන් කොහොම හරි මේ ගල කඩන්න ඕන. ඉතින් තිබිච්ච ආයුධ වලින් කොහොම හරි මේ ගල කඩලා ඉතින් වතුර ලබා ගන්න. ඉතින් ගාව යන්න ඒ හැමෝටම වතුර ප්‍රයෝජනෙට ගන්නවා. ලොකු කොඩියක් ගහනවා. මෙතන වෙනදාම යන හැම කෙනෙකුටම මෙතන යන කියලා වතුර අරන් යන්න පුළුවන්. ඒකට බලන්න ස්වාමීන් වහන්සේ අර වැලි කාන්තාරේ. අපි දැන් ඔය අපි ආරාවි රටකට ගියාම අපිට තේරෙනවා ඒ කාන්තාරේ ස්වාමීන් වතුරක් යා එහෙම මානයක්වත් හිතා ගන්න බෑ. ඒක ඒ වගේ කාන්තාරයක් නේ. මේ කාන්තාරේ වැලි මිරිකලා වතුර ගත්ත අවස්ථාවක් නේ. එහෙමයි. ඒ වගේ දැන් බලන්න ඒ වගේ මහා විපත්තියට පත්වෙච්ච අවස්ථාව වගේ අවස්ථා අනන්තයි අපරිමාණ. අපි හන්න දැන් එතන ඒ වීරයත් එක්ක මේ ලොකු කරුණාවකුත් මුසු වෙලා තියෙනව නේද? සංඝ දැන් ඒක අපි විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕන. මේ ලෞතර බුද්ධ රාජ්‍යයට පාරමී පුරණවාම කියලා කියන්නේ කරුණාව තමයි. කරුණා. ඒකනේ මේ ශාසනයට කරුණා ශාසනය කියන්නේ. කරුණාව පූර්වංගම කරන වීරයේ පාරමිතාවට පත් වෙන මොකද අන් අයට පිහිට වීමේ අදහසින් දැන් බලන්න එතනදී ඥාන සම්පයුක්ත බොහොම හොඳ ඥානයක් ලැබුණා. ඊළඟට ආර්යා මෙයා කියන කම මේක හරියන්නේ අරක හරියන්නේ එකක්වත් අහුන්නේ. ගැන ඇහුවේ නැහැ. එහෙම. මහා පට්ට කළු ගලක් අහු වෙලාවත් එහෙමයි. තමන්ගේ වීර්ය වීර්ය අතහැරියේ නැහැ. අතහැරියේ නැහැ. ඉතින් ඒක ඉතින් ඒක අපි බොහෝ දෙනාට ඒක ලොකු ආදර්ශයක්. මොකද අපිට අද ඒ වගේ නෙවෙයි මේ පුංචි දේවල් අපිට ගොඩ වෙන්න තියෙන. පුංචි ඇලවල් වලින්. එහෙමයි. එහෙම අවස්ථාවකින්වත් ගොඩ වෙන්නේ නැතුව අයියෝ මේක බෑ අරක බෑ අරක නෑ මේක නෑ කියලා කල් මරනවා නම් ඒක හරි අපරාධයක්. අවසාන වශයෙන් අපි හන්නේ වීර පාරමිතාව සම්බන්ධයෙන් අපි අර සම්ප ශිරිත පරිදි කරන විග්‍රහය වීර පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා වගේ. තාම කෙටියෙන් සානස් මතක් කරනවා නම් දැන් විරිය පාරමිතාව කියලා කියන්නේ ඉතින් ওই විදිහට දාන සීල භාවනා ආදී වීරිය උපදවාගෙන ඒ ඒ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට ඒ ලෞතරා බෝධි ලෞතරා බුද්ධ රාජ්‍යය ඒ වගේම පසේ බුද්ධ රාජ්‍ය මහරහත් භාවයේ උදෙසා වීරිය මුල් කරගෙන ඒ කුසල් කරනවා එහෙම ඒක වීරිය පාරමිතාව එහෙම ඊළඟට සමහරවිට තමන්ගේ අංගයක් ශරීරාංගයක් නැති වුණා. දැන් අපි හිතමු චක්කුපාල ස්වාමීන් වහන්සේ. එහෙම. චක්කුපාල ස්වාමීන් වහන්සේට කිව්වනේ ස්වාමීන් වහන්සේ ඇහැ සුවපත් කරන්න පුළුවන් ඔබ වහන්සේ මේ කාලේ නිදා ගන්න බෑ. මේ නිදා ගන්න. නිදා ගන්න. හැරිලින්න එපා. හැරිලා ඉන්න එපා. නමුත් ඒක උන්වහන්සේ හැවිගෙන යන්න එතන ඒ අපිට ගන්න පුළුවන් උපපාරමිතා. එහෙම. ඊළඟට පරමත්ත පාරමිතාව ගත්තේ. තන මුළු ජීවිතයේ පරදුවර තියලා පාරමේ පුරනවා. අපි කීති මල්ල ස්වාමීන් වහන්සේ බලන්න. එහෙම. උන්වහන්සේ අර සක්මන් කරගන්න බැරිලු ධනසෙන් සක්මන් කරා. අන්තිමට අර ඊතලයක් උන්වහන්සේට මුවේ මුවරණ වැද්දෙක්ගේ ඊතලයක් වැදිලා උන්වහන්සේ ඒක ගලවලා එතෙන්ට තනකොළ සවි කරලා තියලා එහෙම. ඒ ලේකරණයකට තනකොළ තියලා උන්වහන්සේ සක්මන් කළා රහත් වෙලා තියෙනවා. ජීවිත පරදුවට තබා වීරිය කියලා. ජීවිත පරදුවට තියලා පාරමී පුරනවා නම් ඒක තමයි විරිය පරමත්ත පාරමිතාව. එහෙමයි. ඒ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකටපත් වෙන්න මේ කියන ත්‍රිවිධාකාර පාරමී ධර්ම පූර්ණණය කිරීම වැදගත් වෙනවා කියන එකයි අපි අවධානය කරන්නේ. ඉතින් අපිට නියමිත කාල වේලාව අද අවසන් වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් වීර්ය පාරමිතා පිළිබඳව සාකච්ඡා කරන්න අවකාශ නැහැ. ලද අපි සාර්ථක සාකච්ඡාවක් නියලුණා. හැබැයිම වීරය කියන්නේ මොකක්ද? මේ ලෞකික අංශයේ ජීවිත සාර්ථක කරගන්නට කරන වීරයද? එහෙම නැත්නම් වීර පාරමිතාව කියන එක, කරුණාව, යෝනිසෝ මනසිකාරය මුසු පෙරදරි වූ ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතකින් කරන ලබන ඒ කුසල ක්‍රියාව තමයි වීර පාරමිතාවක් බවට පත් වෙන්නේ කියන එක අපේ හාමුදුරුවෝ බොහොම මනවින් විග්‍රහ කරලා දුන්නා. අපි ඊ타ත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට උන්වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අපහා බෙදා හදා ගැනීම සඳහා නිර්ලෝභීව වැඩම කිරීම පිළිබඳව අපි හාමුදුරන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා ආශිර්වාද කරනවා. ඒ වාගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා සියලු දෙවියෝ මේ උතුම් ධර්ම දානමේ කුසලයේ දැක බලා සතුටු අනුමෝදන් වූ දායකත්වයේ ධර්ම පින්නතුන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන හැමදෙනාටම ප්‍රේක්ෂක පින්වත් ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාද සලසත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වාගේම මේ උදාාරතර කුසල බලයෙන් හැමදෙනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනය වේවා විශේෂයෙන්ම මේ රෝග වසංගතය මුළු ලංකාවම ලෝකයෙන් වෙලාගෙන සිටින අකවානෝක නිදුක්ව නිරෝගීව සුවපත්ව කිසිම ලෙඩක් දුකක් පීඩාවක් නැතුව හොඳින් ජීවත් වෙන්න ඔය හැම දිනාටම භාග්‍ය වාසනා උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමනේ මේ උතුම් ධර්ම දානමේ කුසලයේ ඔබ අප හැමත අමා නිවන් සුව පිණසම පවතිවා කියන හෘදයාංගම ප්‍රාර්ථනාව සමගින් ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව තුළින් අදට සමුගන්නවා හැම දිනාටම තෙරුවන් සරණයි